සම්මාස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොත්තදං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 සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ යම් භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං ඕතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ධායත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අහුවත්ත අයං වූ තුම්හාකං අයං වූ අම්මාකං අනුශාසනීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සිය දහස්වර දේශනා කරන ලද ආවාදාත්මක බුද්ධ වචනයක් මේ සූත්‍ර පාඨය. බොහෝ සූත්‍ර දේශනාවල මේ ගාථ සූත්‍ර පාඨය සඳහන්ව පවතිනවා. යං කෝ භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසින අනුකම්පකේ නනුකම්පං උපාදාය මහණෙනි ශ්‍රාවකයන්ද හිතයිසී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන්ද හිතසුව පිණිස අනුකම්පාවෙන් යමක් කටයුතු නම් කතං ඕතං මයා මම ඒ අර්ථය ඒ කටයුත්ත සම්පූර්ණ කරලා තියෙනවා. ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි. මහණෙනි මේ දකින්න තියෙන රුක් මුල් සෙවන්. රුක් සෙවන් විවේක ස්ථාන ඥායත භික්ඛවේ මාපමාදත්ථ. මහණෙනි සමත විපස්සනා ධ්‍යාන භාවනා වඩත්වා මා පමාදත්ථ පමාන වෙත්වා මා පච්චා විප්පටිසාරනෝ අහුවත්හ පමාමේ නැවත පසුතැවෙන්නෝ නොවෙත්වා අයං වූ අම්මාකම් අනුශාසනී මේ තොපත අපගේ අනුශාසනාවයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම මානෙනි ශ්‍රාවකයන්ද හිත අනුකම්පා ඇති හිතයිසේ වූ ශාස්ත්‍රෝන් වහන්සේ නමක් විසින් ශ්‍රාවකයන් අනුකම්පාවෙන් යමක් කටයුතු නම් ඒ සියල්ල මා විසින් කොට අවසానයි. මේ තියෙන රූප සේවන් පිළිලේකස්ථාන භාවනා වඩත්වා. සමාදන වෙත්වා. පසුතැවෙන්න ඕන වෙත්වා. මේ අපගේ අනුශාසනාවයි කියන අදහස මේ සූත්‍ර පාඨේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තරම් ලෝවැති ජනතාවට අනුකම්පාව දැක්වූ ශාස්ත්‍රවරයෙක් තුන් ලෝකෙ හිටියේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් පුදුමාකාර උත්සාහයකින් තමයි බෝධි සම්භාර පුරලා තියෙන්නේ. බුදු වෙලක් දාසක පැයකට විනාඩි 20ක් තරම් කෙටි වේලාවක් පමණක් සැතපී වදාරමින් ලොවට හිතසුව පිණිස පුදුම විදිහේ කාලයක් ගත කළා. ඒ සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දසෝ ශ්‍රී සද්ධර්මය ග්‍රන්ථාරෝණ කලානම් බමතනේ දක්වා පොත් ලියන්න පුළුවනි. නමුත් ඒවා සංපින්දනයේ කොට තමයි ස්වාසෝදාස ධර්මස්කන්ධයේ හැටියට සංගායනා කාරක මහරහතන් වහන්සේලා සංග්‍රහ කළ තියෙන්නේ. එතකොට මේ දේශනාව තුළින් අපට ගන්න තියෙන හැම වචනයක් වාසාම මෙලව හිතසුව, පරලොව හිතසුව, සාන්ත නිවන පිණිස අර්ථ. දැන් අද දවසේ ධර්මදේශනයේ සඳහා මාතෘකාව සඳහන් වෙලා තිබෙන්නේ සමත විපස්සනා භාවනා ගැන ශාන්තපදයේ ගැන හැඳින්වීමක්. නිසා දැන් මේ සූත්‍ර පාඨයෙන් හැඳින්වෙන්නේ ධ්‍යායත භික්ඛවේ කියන වචනේ අනුව සමත විපස්සනා ගැන අපි හැඳින්වීමක් කරමු. මෙතන ධ්‍යායත ධ්‍යායත ධ්‍යාන වඩස්වා ධ්‍යාන වඩස්වා කියන වචنين තේරුම් දෙකක් දෙනවා. ධ්‍යාන කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. ඒ මොනවද තේරුම් දෙක? ආරම්මනෝපනිඥාන, ලක්ඛනෝපනිඥාන කියන මේ තේරුම් දෙකයි. ඒකයි මේ දෙකම සම්පෙන්නණය කළා තමයි ඥායත කිව්වේ. ඥේ චින්තායන් කියන ධාතුවෙන් ඥායති ඥායත ඔය වගේ වචන හැදෙනවා. නත්ති ඥානං අපඤ්ඤස්ස පඤ්ඤානත්ති අජායතු යම් ඥානංච පඤ්ඤාච සමේ නිබ්බාන සම්පිතේ මේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ ගාථාවක් නත්ති ඥානං අපඤ්ඤස්ස ඥානයක් නැත්තේ කොට ඥානයක් නැතේ ඒ වගේම පඤ්ඤා නැති අජහයතු ඥානයක් නොවදන්නේ කොට ප්‍රඥාවක්ද නැත යම් ඥානංච පඤ්ඤාච යම් පුද්ගලයෙකුගේ සිතේ ධානයක් ප්‍රඥාවක් දෙකම තියෙනවනේ. සවේ නිබ්බාන සම්පතේ ඒකාන්තයෙන් ඒතනත්තා නිවන සමීපේ. මෙන්න මේ ගාථාවෙමුත් සමත විපස්සනා දෙක තෙන්නනවා. දැන් මෙතන ආරම්මන උපනිඥාන. උපනිඥාන කියන්නේ උපකේන උපසර්ගයේ කෝරු කොට ඇති දීකේන උපසර්ගයක් කෝරු කොට ඇති ධ්‍යාන කියන වචනය සම්බන්ධ තේරුමක්. උප කියන්නේ සමීපව. දැන් උපසංකමේ ඊළඟ තියෙන සමීපේතාවක් කියලා. මේ කියන්නේ නිතර නිතර කියන තේරුම ඇති උපසර්ග පදයක්. නිතර නිතර සමීපයකට මෙන්න ධායති. ධාන වඩනවා. නැත්තම් භාවනා වඩනවා. ඒකයි උපනිඥාන කියන්නේ කුමක් සඳහාද කුමක් වෙතද මේ නිතර එන්නේ ආරම්මන. අරමුණක් ඇත මොකක්ද අරමුණ භාවනා අරමුණ භාවනා අරමුණක් අතර නිතර නිතර නිතර සමීප වේ බලනවා ධ්‍යාන කියන්නේ මෙතන බැලීමනේ නිතර නිතර අරමුණ වෙත සමීප වෙලා බලනවා අපි නිදර්ශනයක් වශයෙන් ගත්තොත් දැන් අපි ආනාපාන සතිය වඩනවානේ ආස්වාස ප්‍රස්වාස සුලංගන්න වෙත ඊටාම සමීප වෙනවා අපි නිතර නිතර ඒක නුවණින් බලමින් මෙනෙහි කරනවා අන්න ආරම්මන උපනිඥාන කියන්නේ මේකයි. යාපි මෛත්‍රී වඩනවා. දැන් මෛත්‍රී වඩනකොට අපි දවාලේ කියලා දුන්න තමන්ගේ ජීවත් වෙන්නවා නම් අම්මා තාත්තා ඉස්සරහින් යටි හිතාගෙන බොහෝම සතුටු මුහුණින් ඉන්න හැටි හිතාගෙන අර මෛත්‍රී වචනයකින් මෛත්‍රී වඩනවා. එතකොට ඒ මෞකමී නැමැති අරමුණට ඊටාම සමීප වෙනවා. නිතර නිතර ඒ මෞතුමිය වෙත හිත යොදමින් මෛත්‍රී සිත වඩනවා. අන්න ආරම්මන උපනිජ්ජාන. ඊළඟ බුදුගුණ වඩනවා. බුදුගුණ වඩනකොට බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ ඉන්න හැටි තමයි අපි හිතන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඩ ඉන්න ආකාරය හිතාගෙන ඒ බුද්ධ ගුණේ නැත්නම් බුදු සිරුර බුදු ගුණ මේක අපි සමීප වෙලා නිතර නිතර නිතර ඒක භාවිතා කරනවා. අන්න ආරම්මන උපනිච්ඡාන. දැන් කසිනයක් වැඩුවත් එහෙමයි. කසිනයක් වඩනකොට දැන් පඨවි කසිනේ නම් පඨවි කසින මණ්ඩලයක් හදාගෙන වාඩි වෙලා ඉන්න සෑල්ලට යම් දෙකමාරක් ඇති. ඒකෙන් අලි තුනකුත් අඟල් 9ක දුරින් මේක මණ්ඩලේ තියාගෙන සමීප වෙනවා කියන්නේ හිතින්. හිතින් සමීප වෙලා කියන්නේ කයස් සමීපයි හිතලෝ සමීප වෙනවා හරියට වෙන කිසිවක් නොමැතුව ඒ අරමුණ දිහාම හිත යොදාගෙන නැවත නැවත නැවත බලනවා අන්න ආරම්මන උපනිඥාන මේ විදිහට ආරම්මන උපනිඥාන අරමුණු තියෙනවා 40ක් ඒවල තමයි කියන්නේ සම 40 කර්මස්ථාන මොනවාද සම 40 කර්මස්ථාන කිව්වේ කසින අරමුණු 10යි අසුභ අරමුණු 10යි අනුස්සති අරමුණු 10යි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර අරමුණු හතරයි. ආහාරයේ පටික්කුල සංඥා එකයි. ධාතු මනසිකාර එකයි. අරූප ධාන හතරයි. කොන්න 40. මේ 40ම තමයි ආරම්මන උපනිජ්ජාන කියන වචනේ කියවෙන්නේ. ඒ 40 එකක් එකක් ගානේ සමත අරමුණට නැවත නැවත සංයත වෙමින් නැවත නැවත හිතින් බලනවා. ඒකට කියනවා සමත භාවනා. අන්න සමත භාවනා කියන එක තෝරන්නයි ආරම්මන උපනිඥාන කියන වචනේ දේශනා කරලා තියෙන්නේ. ලක්ෂණ උපනිඥාන කියන්නේ තව තේරුමක්. ලක්ෂණ ලක්ෂණ කියලා කියන්නේ පරමාර්ථ ධර්ම තියෙනවානේ. සිත්, චෛතසික, රූප. මේවා තියෙනවා දැන් සිත කියන එක සමත භාවනාවට ගන්නේ නැහැ. ඒක විපස්සනා කළ යුතු දෙයක්. චෛතසික ධර්මත් එහෙමයි. ඒ වගේම රූප ධර්මත් එහෙමයි. ඒවා නැවත නැවත නැවත ඒ ලක්ෂණ පරීක්ෂා කරමින් බලනවා. එතනක් තියෙන උපනිධාන. උප කියන්නේ සමීප වෙමින් මේක නිතර නිතර ධාන බලනවා. එතකොට ලක්ෂණ කියන්නේ දැන් සිතේ තියෙන ලක්ෂණය ඒ ක්‍රියාකාරීත්වය කියන රසය ඒ වැටෙන ආකාරයෙන් පච්චුපට්ඨානයේ හිත ආසන්න හේතු කියන පදස්ථානය. එකක් එකක් ගානේම සිත බලනවා. ඒ සිත බලමින් සිතේ අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය බලනවා. අන්න ලක්ෂණ උපනිඥාන කියන්නේ. දැන් සිතක් ඇති වුණා නැති වුණා අපි තේරුම් අරගෙන සිත අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි සිතින් බලනවා. හිත දුක්ඛයි දුක්ඛයි, හිත අනාත්මයි අනාත්මයි බලනවා. අන්න ලක්ෂණ උපනිඥාන. ওই ලක්ෂණ කියන එකේ තේරුම් දෙකක් තියෙනවා. මේ වශයෙන් ගැඹුරු දෙයක් වුණත් අපි අහලා තියෙන්න ඕනේ. ලක්ෂණ කියන එකේ තේරුම් ලක්ෂණ දෙකක් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය ලක්ෂණ එවැගේම පෞද්ගලික ලක්ෂණ කියන. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ එක එකට එක එක දෙයක තියෙන පෞද්ගලික ලක්ෂණේ. අනික පොදු ලක්ෂණේ පොදු ලක්ෂණේ කියන්නේ අනිත්‍ය දුක්ඛනාත්ය. එතකොට දැන් සිතේ ස්වභාවය චින්තන බවවත් අරමුණු හිතන හිතනවා. අන්න ඒක පුජ්‍යලික ලක්ෂණේ. එතකොට පච්චත්ත ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ කියන දෙකයි මේ කියන්නේ ගියේ. පච්චත්ත ලක්ෂණ කියන්නේ තමයි පෞද්ගලික ලක්ෂණේ. දැන් සිතේ ලක්ෂණය අරමුණු සිතෙන බව. අරමුණු සිතෙන බව. ඒක Tamanට පමණයි. වෙන දෙයකට ඇයිති නෑනේ. අන්න පෞද්ගලික ලක්ෂණ කියන පච්චත්ත ලක්ෂණ කියලා. පති අත්ත පච්චත්ත. එක එක්කෙනාට එක එක ධර්මයේ පමණක් යන ලක්ෂණය පච්චත්ත ලක්ෂණය. ඊළඟට සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු ලක්ෂණය. පොදු කියන්නේ අනිච්ච ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ ඔක්කොටම සාධාරණයි. එතකොට අන්නේ ලක්ෂණ දෙකට තමයි මෙතන ලක්ෂණ කියලා කිව්වේ. එහෙනම් එක එක චිත්තචෛතසිකයන්ගේ රූපයන්ගේ පෞද්ගලික ලක්ෂණයයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ කියන පොදු ලක්ෂණයයි. මේක උපනිජ්ජායති. සමීප වෙලා නිතර නිතර බලනවා. අන්න එකට කියනවා විපස්සනා භාවනා කියලා. එතකොට සමත කියන වචනයයි විපස්සනා කියන වචනය දෙක දැන් පැහැදිලි කරගන්න ඕනේ. සමතය කියන්නේ සමු උපසමයේ කියන ධාතුවෙන් හැදෙච්ච පදයක්. සමු උපසමයේ සමු ධාතුව. ඊළඟට සමාධි තමා කියලා මහපරණ හයන්න ප්‍රත්‍ය වෙනවා. එතකොට සමු කියන එකේ මයන්නේ උයන්න ලෝක වෙලා අයන්නක් එතන එකතු වෙනවා. ඒතර සමර්ථය කියලා පදේ හැදෙනවා. ඒක තේරෙන සංසිඳීම කියන එකයි. සංසිඳීම. දැන් අපේ මේ සිත නිතර නිතර නිතර විසිරී යනවා. මොනවායෙන්ද විසිරී යන්නේ? කරුණු පහකින්. කරුණු පහකින්. දැන් යම්කිසි කාමරයකට ජනෙල් පහක් තියෙනවා. ඒ ජනෙල් පහෙන්ම උලගෙනවා. එයින් ඒ කාමරය ඇතුලේ පහනක් දැල්ලා තියෙනනම් පස්සත් එකට ඒ පහන් දැල්ල හෙලවෙනවා. අන්න ඒ වගේ තමයි අපේ තියෙනවා මේ හිත සැලෙන හේතු පහක්. මොනවාද? කාමච්ඡන්ද කියන ආසාවල්, ව්‍යාපාද කියන තරහවල්, තීන මිද්ද කියන හිතේ හිතේ ඇලිමැලි ගති, උද්දච්ච කුක්කුච්ච කියන විසිරෙන ස්වභාවය හා පසුතැවිල්ල, විචිකිච්ඡාකම සැකේ සංකාර. මේවාට කියනවා පංච නීවරණ කියලා. මේන් තමයි අපේ සිත සැලෙන්නේ. එක විදිහක තියාගන්න දෙන්නේ. අර හැම පැත්තෙන් හුලං අමන තැනක දැල්ලෝ පහන් සිල්ලු වගේ සෙල වෙනවා. ගාකොඩ එල්ලෝ පොඩිය සෙල වෙනවා වගේ සෙල වෙනවා. මෙන්න මේක නිසා ජලතලයකට ගල් කැටයක් නැත්නම් කෝටු කෑල්ලක් දැම්මම ජලය සෙල වෙනවා වගේ මේ චිතිනතරෝම චංචල වෙනවා. මෙන්න මේ චංචල වීමට කියනවා අසභාහික බව කියලා. චල්පත් බවක් නැහැ. යම් කිසි විදියකින් මේ පංච නීවරණ කියන කෙලෙස් තුනන් ටික නැවැත්තුවා නම් ඒ කියන්නේ කාමච්ඡන්ද කියන ආශාව, ව්‍යාපාදි කියන තරහව, තීන මිද්ද කියන්නේ චේතකාශික ධර්මයන්ගේ ඇලිමැලිකම, කම්මැලිකම, උද්දච්ච කුක්කුච කියන්නේ හිතේ විසිරෙන ගතිය හා පසුතැවිල්ල, විචිකිච්ඡාව කියන සැකය. මේවා අපි හිතින් ඉවත් කරා නම් අන්න සමත මේ ඉවත් කිරීමේ භාවනා අරමුණට තමයි සමත භාවනා කියලා කියන්නේ. දැන් අපි ආස්වාස ප්‍රස්වාස අරමුණේ මන සිහියෙන් මන නුවණින් ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණ කෙරෙහි සිහිය පිහිටුවාගෙන ආනපාන සතිය වඩනකොට අර පස් දෙන අපින් ඈත් වෙනවා යම් වෙලාවක. ඔය පස් දෙනා වලින් වර හින්ගනවා මේ හිතෙට. ඒවා ඉවත් වෙනවා මේ භාවනාව වඩාන යනකොට. ඒක සිදුවෙන්නේ පරිකර්ම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන ඒ ආස්වාස ප්‍රස්වාස මේ පුලන් රැල්ලේ අරමුණු තුනක් තියෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත කියන තැන තාම අන්න අර නීවරණ පස් දෙනා ඈත් වෙනවා. ඒ යටපත් වෙනවා, එන්න බැරි වෙනවා. ඒ වෙලාවේ හිත සමාධිමත්. ඒ සමාධියට කියන උපචාර සමාධි කියලා. අන්න ඒක සමත භාවනාවේ කාමාවචර සමාධිය. ඒ කියන්නේ ධ්‍යාන භාවට යන ඉස්සර පහළම සමාධිය. එතකොට එතනින් සිද්ධ වුණේ ආනාපාන සතිය නිසා හිත සංසිඳුණා. ඊට පස්සේ ධ්‍යානෙට යනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත හොඳින් ධාරණය කරගෙන කල්පවත්තගෙන ඒ නැවත නැවත ඉදෙනුගත ධ්‍යාන භවටත් යනවා. එතකොට මේ උපචාර සමාධියයි අර්පණා සමාධියයි කියන අවස්ථාවන්හිදී අර සිත සොලවන හිත කම්පා කරන, හිත වෙවුල් වන, හිත විසුරුවන, හිත මන්දෝත්සාහය කරවන, හිත නොදියුණු සිතක් බවට පමුණන, සිත පිස්සු හිතක් බවට පමුණවන මේ නීවරණ ධර්ම ඔක්කොම යටපත් වෙනවා. අන්න සමත. ඒකට එයින් කියන්නේ නීවරණ ආදී උපක්ලේශයන් සංසිඳුවන ධර්මය සමත. අන්න ඒක තමයි සමත භාවනා කියන්නේ. ඒ වගේ භාවනා ක්‍රම ඔක්කොම තියෙන්නේ 40යි. හැබැයි 40 අභ්‍යන්තරයේ ප්‍රභේද ගොඩක් තියෙනවා. එයින් 40 ප්‍රධානයි. දැන් කසින භාවනා 10 වැඩුවොත් රූපාවචර ධ්‍යාන 4යි අරූපාවචර ධ්‍යාන 4යි අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වලින්. අභිඥා බල ලබන්නේ කසින ධ්‍යාන වැඩුවොත් තමයි. ආනපාන සතිය යගින් මෙහෙම අසුමේ අභිඥා බල ලැබෙන්නේ නැහැ. එතකොට අෂ්ඨ සමාපත්තියම ලබන්න පුළුවන් කසින ධ්‍යාන වඩලා. කසින කියනවා තියෙනවා 10ක්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින, ආලෝක කසින, ආකාශ කසින කියලා. ඔය කසින 10ක් තියෙනවා. එයින් ආකාශ කසිනෙන් කරන්නේ රූපාතර ධාන හතර පමණයි අරූප සමාපatti ලබන්න ආකාශ කසිනෙන් බෑ අනිත් නමෙන් පුළුවන් ඊළඟට අසුබ ධාන 10ක් තියෙනවා උද්දුමාතක, විනීලක, විකුබ්බක, විච්ඡිද්දක, වික්ඛායතක, විච්ඡිත්තක, හතවිච්ඡිත්තක, ලෝහිතක, කුලවක, අට්ටික කියලා. ඒවා එකක් එකක් ගානේ රූපාවචර ප්‍රථම අධ්‍යාන පමණක් ලබන්න පුළුවන්. ඊට වඩා ඉහළට යන්න බෑ. ඒ වගේම ආනාපාන සතියෙන් පුළුවන් රූපාවචර ධ්‍යාන සියල්ල පමණක් උපදවන්න. රූප සමාපත්තට යන්න බෑ. හේසාලෝමාදී කොට්ටාස භාවනා 32කින් නැත්තම් කොටස් 32කින් ප්‍රථම ඥාන පමණක් උපදවන්න පුළුවන් ඊට වඩා යන්නේ නැහැ. මෙත්තා කරුණා මුදිතා කියන මේ භාවනා තුලින් ධ්‍යාන තුනක් තුනක් රූපාර්ථ ධ්‍යාන ලබන්න පුළුවන්. උපේක්ඛා කියන හතරවැන්නේ හතරෙනි රූප ධ්‍යාන පමණක් ලබන්න පුළුවන් වෙන දේවල් ලැබෙන්නේ නැහැ. අරූප සමාපatti හතරෙන් එක එක සමාපත්තියක් උපදවන්න පුළුවන්. අර උපසමාපත් එකක් එකක් උපදිනවා. තවත් වෙන අටක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ඊළඟට උපසමානුස්සති, මරණානුස්සති කියන මේ අටෙමයි ආහාරයේ පටිච්ච සංඥා ධාතු මනසිකාරකින දෙකයි 10. මේ 10න් ලැබෙන්නේ කාමාවචර උපචාර සමාධිය පමණයි. ඊට හා යන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා. ධ්‍යාන බවට හිත වැඩෙන්නේ සම්මුති අරමුණක් තිබුණොත් පමණයි. රසනේ සම්මුති, අසුභ සම්මුති ආදී සම්මුති අරමුණේ. බුද්ධානුස්සතිය ආදී මේ 10ක් කියවනේ ඒකේ තියෙන අරමුණ සම්මුති නෙමෙයි. පරමාර්ථ අරමුණ. බුද්ධ ගුණ කියන්නේ පරමාර්ථ අරමුණ. ධර්ම ගුණ, සංඝ ගුණ, සීල ගුණ, ත්‍යාග ගුණ මේ ඔක්කොම පරමාර්ථ අරමුණ. ඒ නිසා පරමාර්ථ අරමුණේ ධ්‍යාන බවට යන්නේ හැබැයි අරූප සමාපatti දෙකක් තියෙනවා පරමාර්ථ අරමුණේ ධ්‍යානට යන. විඥානංචයතනේ සහ නේව සංඥා නාසඤ්ඤා ඇතනේ. එතකොට මෙන්න මේක නිසා මේ සිතේ නීවරණ ආදී උපක්ලේශ කෙලෙස් සිටිවිලි සංසිඳුවන භාවනාවට කියනවා සමථ භාවනා. විපස්සනා කියන්නේ විවිධාකාරයෙන් නුවණ හසුරවන භාවනාවක්. විශේෂ දැක්වීම හා විශේෂ විවිධාකාර දැක්වීම කියලා මේක අර්ථ හදාරනවා. විශේෂ දැක්වීම විපස්සනා, විවිධාකාර දැක්වීම විපස්සනා. <clears throat> දෙආකාරයෙන් කියනවා. විශේෂ දැක්වීම කියන්නේ දැන් අපි හැමදාම දකින්නේ සම්මුති වශයෙන්නේ <clears throat> දැන් මලක් දැක්කනේ. දැන් අපි මලක් මේ මල් පූජා කරනකොට අපි දකින්නේ මල්. එතකොට අපි බලන්නේ ආ මේ මල සතු පාටයි මේක සුදු පාටයි මේ කහවල් වර්ගේ අපි මේ සම්මුතියෙන් බලන්නේ. මේ සම්මුතියෙන් බලනකොට ඒක විශේෂ දැකීම නෙමෙයි. ඒ වගේම විවිධාකාර දැකීම නෙමෙයි. මේ මල කියන සම්මුතියෙන් බලනවා. විශේෂ දැකීම නම් මේ මල ඇතුලේ මලයේ තියෙන පරමාර්ථ ටික දකිනවා. මොනවද මේ මලයේ තියෙන්නේ? පඨවි ධාතුව තියෙනවා. ආපෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුව තියෙනවා. වායෝ ධාතුව තියෙනවා. වර්ණයේ තියෙනවා. ගන්ධයේ තියෙනවා. රසයේ තියෙනවා. ඕජාව කියන කොටසක් තියෙනවා. ඔන්න ධර්ම අට තමයි මේ මලේ තියෙන්නේ. එතකොට අපි ඒක අරමුණු කරනවා. දැන් මේ මලේ තියෙනවා පඨවි කියන්නේ මොනවද? සමහරට කඩ ගති, මුරුදු ගති, ගොරෝසු ගති, සිනිඳු ගති, බර ගති, සහැල්ලු ගති. ඔය හයම පටවි. දැන් මල් නම් බොහොම සිනිඳුයිනේ. එතරගේ සිනිඳු ගතියක් පටවි. එවාගෙම මල් නැත්නම් ගොරෝසුයි. එකක් පටවි. එතකොට මේ මල එක පෙත්තක් හැටියට සකස් වෙලා තියෙන්නේ කොහොමද? රූප ගොඩාක් එකතු වෙලා එකට ඇලිලා තියෙන ඒවා. ඒ එකට රූප ගොඩාක් ඇලිලා තියෙන්නේ ආපෝ ධාතු නිසායි. ආපෝ ධාතුව. යම් කිසි දෙකින් මේ මල පෙත්ත අපි මිරිකුවොත් එහෙම තෙතමනක් වෙනවනේ. අන්නේ තියෙන්නේ ඒ ඇලිච්ච තෙතමන තමයි. ඒ තෙතමන ඇතුලේ තමයි ආපෝ ධාතුව තියෙන්නේ. ඊළඟ තේජෝ. තේජෝ කියන්නේ මලයේ තියෙන සීතල හරි උෂ්ණ හරි. බොහෝ සෙයින් මල සිසිලයි. එතකොට තේජෝ. මේ මලයේ තියෙන සෙලවෙන ගතියක්. සෙලවෙන ගතියක් තියෙනවා. ඒක නිසා ඒකට කියනවා වායෝ. ඊළඟට මේ මලේ තියෙන ඇහැට පේන වර්ණයක් ඒක වර්ණ රූපේ. මලේ තියෙන සුවඳක් ඒක ගන්ධ රූපේ. මලේ තියෙන රසයක් ඒක රස රූපේ. මලේ තියෙන ඕජාවක්. ඕජාව කියන්නේ ඔය හත් දෙනා එකතු වෙලා ඒ ඕජා කියන රූපයක් කියනවා. ඒ ඕජා රූපයෙන් තමයි යම්කිසි දැන් සතෙක් එහෙම මේ මල කෑම ඒ සතාගේ ශරීරේ වැඩෙනවා. ඒ ශරීරේ වැඩෙන ඕජාවක් ඔකේ තියෙනවා. හැම දෙයකටම ඔය අට එකතු වෙලා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. එතකොට දැන් අපි මේ මල දිහා ඉස්සෙල්ලා බැලුවේ මල කියලානේ. දැන් මේක මලක් නෙමෙයිනේ. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. අන්න විශේෂ දැකීමක් දැක්කා. ඊළඟට මේ මලේ තියෙන ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අට බොහෝම ශීඝ්‍රයෙන් අපිට හිතන්න බැරි තරම් ශීඝ්‍රයෙන් ඇති වෙනවා නැති වෙනවා. ඒ ඇති වෙන නැති වෙන එක දකිනවා යම් වෙලාවක නුවණින්. ඒ දකිනකොට ඒ කලිච්ච ලක්ෂණ බව අවබෝධ වෙනවා. මේක ක්ෂණයක් පාසා ඒ රූප බිඳි බිඳි යනවා. ඒක අනිච්ච ලක්ෂණ බව දැනගන්නවා. ඊළඟට ඒ ඇතිවීම නැතිවීම නිසා ඒ රූප කලාප මේ පරමාණු වර්ග රූප කලාප එක එක තෙරපෙනවා. අන්න දුක්ඛ ලක්ෂණය. ඊළඟට මේ කිසිම කෙනෙකුගේ කැමැත්ත අනුව පවත්වන්න බෑ. මලකක් Taman පවතින්න බෑ. වෙන කෙනෙකුටත් මල දිගට පවත්වන්න බෑ ඒ වගේ. ඒක වෙනස් වෙලා යනවා. අන්න අනත්ත ලක්ෂණය. ඔය තුන නිසා මේක අසුබයක් අසුබයක්. එතකොට අනිච්ච නම් අසුබයි, දුක්ඛ නම් අසුබයි, අනාත්ම නම් අසුබයි. එතකොට ලක්ෂණ හතරක් ඔතන තියෙනවා. අනිච්ච, දුක්ඛ, අනාත්ම, අසුබ. එතකොට දැන් අපි මේ මල ගැන නෙමෙයි ඉස්සෙල්ලා ඉස්සෙල්ලා හිතුවේ මල කියලා. දැන් මනයේ තියෙන අභ්‍යන්තරයට බැස්සාම අන්න විශේෂ දැකීම විවිධාකාර දැකීම. විශේෂ දැකීම නම් මේ රූප කලාප හැටියට බැලුවා. රූප කොටස් හැටියට. විවිධාකාර දැකීම නම් අනිච්ච දුක්ඛ අනාත්ම සුභ වශයෙන් බැලුවා. අන්න ඒ විදිහට සෑම දෙයකම යථා තත්වයේ කියන්නේ පරමාර්ථයට බහැලා ඒවා අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් අරමුණු කරනකොට ඒකට කියනවා ආරම්මන මේ ලක්ෂණ උපනිඥාන කියලා. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණයට බැසගෙන බැලුවා. ඒ වගේම එක එක ඒ රූපයන්ගේ ස්වභාවයට බැසගෙන බැලුවා. ඒ නිසා ඒකට කියන විපස්සනා විවිධාකාරයෙන් බැලුවා විශේෂ වශයෙන් බැලුවා. එතකොට ඒකට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව. සමත භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව. ඔන්න ඔය දෙකේ වෙනස තියෙනවා. විපස්සනාට ප්‍රධාන වෙන්නේ ප්‍රඥාව නුවණ. සමත භාවනාවට ප්‍රධාන වෙන්නේ ඒකාග්‍රතාව සමාධිය. හැබැයි මේ දෙක ඒකාබද්ධයි. සමතයෙන් තුන විපස්සනා ප්‍රඥාවක් නෑ ප්‍රඥාවෙන් තොර සමතයක් නෑ. අන්න ඒක නිසා තමයි ගාථාවේ කියන්නේ නක්ති ධානං අපඤ්ඤස්ස නුවණ නැත්තම් ධාන වඩන්නත් බෑ. පඤ්ඤා නැත්‍ය ධායතු ධානයක් නැතිනම් ප්‍රඥාවකුත් නැහැ. එතකොට මේ දෙක ඒකාබද්ධයි ඒකට සම්බන්ධයි. යම් මේ ධානංච පඤ්ඤාච යම් කෙනෙකුගේ හිතේ ධානයයි යන සමති විපස්සනා දෙක තියෙනවා නම් සවේ නිබ්බාන සම්පතියේ ඇත නිවනට පැමිණෙනවා. නිවනට සමීප වෙනවා. දැන් අපි සලකා බලමු බුද්ධ ශාසනයේ තියෙන මේ අභ්‍යන්තර භාවනා ක්‍රම දෙක ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළේ කියන්නේ. පින්නතුන් දැකලා ඇති කියවල ඇති විසුද්ධි මාර්ගයේ මුලට ගාථාවක් කියන්නේ ඒක සංයුත්ත නිකායේ දේකුත් සංයුත්තේ ඇති ගාථාවක් සීලේ ප්‍රතිඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්තේ භාවයං ආතාපි නිපකෝ බික්ඛු සෝයිමං විජතේ ජසන්ති මේ ගාථාව දේශනා කළේ බුදුරජාණන් වහන්සේ ළඟට කාපිරි මැදියමෙන් වන දෙවි දේවතා බණහන්න එක්තරා දේවතාවෙක් ප්‍රශ්නයක් ඇහුවා අන්තෝ යකා බහි යකා යකාය ජවිතා පජා සංකං ගෝතම පුද්ධාමි හෝ ඉමං විජිතේ යතන්ති ගෞතමයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ අන්තෝ ජසා තම තමාගේ චිත්ත සංකානවල අවුල් බහි ජසා බාහිර වස්තු ගැන අවුල් ජකා කියන්නේ අවුල ජකාය ජටිතා පජා මේ සත්ව ලෝකයේ සීල සත්‍යෝ මේ තෘෂ්ණාව නැමැති ජටාවෙන් ගැටලිලා තියෙනවා, පැටලිලා තියෙනවා, අවුල් වෙලා ඉන්නවා. ගෞතම යන්හස මං අහන්නේ කෝ ඊමන් විජිතේ ජටාන මේ ජටාව මේ ගැටලුව මේ අවුල ලිහන්නේ කවුද ස්වාමීනි කියලා යහුවේ ප්‍රශ්නේ. ඒකටයි මේ ගාථා දේශනා කෙලේ. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ සපඤ්ඤෝ නරෝ උපතින්ම උපතින්ම ප්‍රතිසන්දියෙම ප්‍රඥාවගෙන ආපු සපඤ්ඤ නර කියන ඥානවන්ත පුජ්‍යලයා සීලේ ප්‍රතිත්ථාය කුසස් සීලයක පිහිටෙනවා. එවාගෙම ආතාපේ නිපකෝ වීර්යවන්ත වෙනවා ඡන්ද සුදුසු නුවණ නිපකෝ කියන්නේ ඡන්ද සුදුසු නුවණ එනම් සති සම්පජන්ණය. එතකොට වීර්යයයි සිහියයි නුවණයි පිහිටුවාගෙන චිත්තං පඤ්ඤංච භාවයන් සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ නම් සෝ ඉමං විජිතේ ජතං ඒ බෞද්ධයා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කියන මේ යම් බෞද්ධයේ මේ විදිහට පවතිනවා නම් සෝ ඒතනත්තා ඉමං ජතං විජිතේ මේ අවුලෙන් අවුලටපත් කියන ගැටලුව ලහාගන්නේ කියන එකයි ගාථාව තේරෙන්නේ. එතකොට දැන් මෙතන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නේ කරුණු කීපයක් මෙතන කියවුණා. එකක් උපතෙන්න ඥානවන්තව ප්‍රතිලා සිටින්නට ඕන. ඒකට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය කියලා. ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. තාත් කියනවා ජාති ප්‍රඥාව කියලා. ජාති ප්‍රඥාව. ඒ කියන්නේ පෙර ජාතියක ඥාන සංප්‍රයුක්ත කුසලයක් කරගෙන තිබුණා. ඒ කුසලයේ විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්දියක් ලැබුවා. අන්න ඒ කුජලයාට තමයි සපඤ්ඤෝ නරෝ කිව්වේ. ඊළඟට ඒ ඇත්ත පිළිගන්න ඕනේ ධර්මතා හතරක් මෙතන කියුණා. එකක් සීලය. සීලය කියන්නේ කාය වචන සංවර කර ගැනීම සීලය පිළිගන්නට ඕනේ. අනික තමයි ආතාපේ වීරිය. අනික තමයි සතිය හා ඥානය. මේ ධර්මතා හතර පිළිපුවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වඩන්නට ඕනේ මේ අවුල නිරවුල් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පහදා දුන්නා ඒ විදිහට සීලයක පිහිටියාව නැනවතේ වීරිය සීලෝන පිහිටුවාගෙන සමත භාවනා වැඩුවොත් සමත භාවනාවේ මුදුනට යන්න පුළුවන්. විපස්සනා භාවනා මුදුනට යන්න පුළුවන්. එසේනම් මේ සීල සමාධි ප්‍රඥා තීරසයෙන් චිත්ත සංකාමයේ දියුණු කරගෙන බෝධිපාක්ෂ ධර්මයන් දියුණු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අසංකත ධාතු සංඛ්‍යාත සාන්ත පද නිවනටපත් වෙන්න පුළුවන්. මේකයි මේ දේශනාවේ කෙටි තේරුම. ඊළඟට සලකා බලමු මොකද්ද මේ සාන්ත පදේ කියන්නේ? කර්මයේ මෙත් සූත්‍රයේ මුලටම තියෙනවානේ සන්තං පදං අபிසමෙච්ච කියලා. සාන්ත පදයට පැමිණීම පිණිස අනුගමනය කළ යුතු ධර්මතා තියෙනවා 15ක්. ඒවා තමයි කර්ණේ සූත්‍රයේ මුලට දැක්වෙන්නේ ගාථා දෙකම ආරකේ. එතකොට මේ ශාන්ත පදේ කියන්නේ මුළු ලෝකේම අශාන්තයි. අසංවරයි නැත්නම් බොහොම කලබලකාරී. පින්නතුන් අහලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේහි දස සංඥා වලින් හයවෙනි එක. ඒතං සංතං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාන නිරෝධෝ නිබ්බාන විරාගෝ නිබ්බාන ඒතං සංතං මොකක්ද මේ සාන්තය ඒතං ප්‍රණීතං බොහෝ ප්‍රණීතයි යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සංස්කාරයන්ගේ සංසිඳීම සීල සංස්කාරයන්ගේ සංසිඳීම සම්භූපදී පටිනිස්සග්ගෝ සියලු උපදීන් අත්හැරීම කම්මක්ඛයෝ තෘෂ්ණාවගේ අවසන් වීම විරාගෝ මේ ලෝකයෙන් පෙරලි අනිත් පැත්තට යාමේවත් ලෝකයෙන් එතර වීම නිබ්බානං නිර්වාණය මෙන්න නිර්වාණයටයි අර පද විශේෂණ පද ඔක්කොම යදිදන් නිබ්බානං යන් නිර්වාණයක් වෙයි නම් එය සීල සංස්කාරයන් දෙසල් සිදීමක් සියලු උපදීන්ගේ සංසිඳීමක් සියලු උපදීන් අත්හැරීමක් සියලු තෘෂ්ණාව අවසන් කිරීමක් එසේනම් මේ නිර්වාණය ඒතං සන්තං ඒතං පනීතං ඒ නිර්වාණේ කාන්තේ සාන්තයි ඒකාන්තයෙන් ප්‍රණීතයි ප්‍රණීත කියන්නේ මෙතන මේ රසවත් කියන එක නෙමෙයි ප්‍රණීත කියන්නේ ශ්‍රේෂ්ඨ කියන අර්ථයයි ප්‍රණීත කියන්නේ උසස් කියන අර්ථයයි ඊට වඩා උසස් දෙයක් ආයේ නැහැ එතකොට මෙන්න මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා ලෝක ධාතුවට ඇති සියල්ලම අසාන්තයි. ලෝකයෙන් ඈතර වූ සාන්ත නිර්වාණය සාන්තයි. සාන්ත පදේ කියන්නේ ඒකයි. එතන පදේ කියන්නේ ධර්ම ඒක වචනයක්. ඒ සාන්ත පදේ කියන්නේ නිවනට නම. පැමිණිය යුතු කියන එකත් ඒ අර්ථය එනවා. සාන්ත භාග පැමිණිය යුතු තැන. ඒකත් සාන්ත පද කියලා හඳුන්වනවා. එතකොට සබ්බ සංඛාර කිව්වේ මොකක්ද? දැන් මේ ලෝක ධාතයේ හිත ඇති හිත නැති සියල්ලකම කියනවා සබ්බ සංඛාර කියලා. ලෝකේට ඇති සියල්ලම සංඛාර. සංඛාර කියන්නේ තේරුම් හතරක් තියෙනවා. ඒ මොනවද? සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර කියලා. සංකත සංඛාර කියන්නේ හේතුවෙන් හටගත් සියල්ලට සාධාරණ නමක්. මොනවාරි හේතුවකින් හටගත්ත නම් ඒක සංකත සංකාරය. අபிසංකත සංකාරය කියන්නේ සත්ත්ව සංකානවල පමණක් ලැබෙන කුසල ලකුසල් කළ බැවින් ලැබුණු විපාක චිත්තචෛතසික කර්මදි රූප. ඒවට කියන අபிසංකත සංකාරය. අபிසංකරණ සංකාරය කියන කුසල ලකුසල් චේතනා. කුසල ලකුසල් චේතනා තමයි මේවා සකස් කරන්නේ නිසා අපි සංකරණ සංකාර. ප්‍රයෝගාභ සංකාර කියන්නේ වීරියට නම. දැන් ඒතර නිර්වාණය හැර ප්‍රඥාප්තිය හැර අනේ සියල්ලම මේ පදයට ඇතුළත් වෙනවා. නිර්වාණය සංකත සංකාරයක් නෙමෙයි, අபிසංකත සංකාරිකුත් නෙමෙයි, අபிසංකරණ සංකාරිකුත් නෙමෙයි, ප්‍රයෝගාභ සංකාරිකුත් නෙමෙයි. නිර්වාණය අසංකතයි. ඒකට කියන අසංකතා ධාතු කියලා. නිර්වාණය හැර අනිත් සියල්ලම සංඛාර. මේ සංඛාරයන්ගේ තේම ලක්ෂණ තුනක් මොනවද? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටාසනිතත්තම් පඤ්ඤායති. අන ලක්ෂණ තුන. ඇතීමක් පේනවා, නැතිවීමක් පේනවා, පවත්න ආකාර වෙනස් වීමක් පේනවා. දැන් අපේ ජීවිතයත් එහෙමනේ. අපි ඇති වුණා ඊළඟ මේ ජීවත් වෙනකොට දවසින් දවස අපි වෙනස් වෙනවානේ. ශාරීරික වශයෙන් වෙනස් වෙනවා. ආකාරي නැති වෙනවා. ඒවා තමයි සංස්කාරයේ ලක්ෂණ. ගහක් වුණත් එහෙමනේ. ඉතල පැලෑටියක් හැදෙනවා, ගහක් හැදෙනවා, කටමැල්ල යනවා. එතකොට අර ඇතිවීමයි නැතිවීමයි අතර වෙනස තියෙනවා. ඔය වගේ හැම වෙලාවෙම හැම දෙයකම තියෙනවා ඇතිවීමයි නැතිවීමයි වෙනස් වීමයි. මේකට කියන සංකත ලක්ෂණය කියලා. එතකොට මේක තමයි අසාන්ත බව, අවිනීත බව කියලා කියන්නේ. ඒ කියන්නේ නොසන්සුන් බව. ඒ දසංසුම් බව සංසිඳෙන තැනක් තියෙනවා. එතකොට නිර්වාණ ධාතුවේ මේ කියන අසාර්ථකමක් නැති බැවින් සදාකාලික සාන්තයි. ඒ නිසාම ප්‍රණීතයි ශ්‍රේෂ්ඨයි. මෙන්න මේක තමයි සාර්ථ පදේ කියන්නේ. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පදං හිතපත විච ආපෝ තේජෝ ආයෝ නගාදති එතනාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ සං උපරුජ්ජති ඔන්න නිර්වාණය හඳුන්වන්න තිබෙච්ච ගාථා පෙළක් මේ නිර්වාණය නම් විඥානං විශේෂ නුවණෙන් දැකිය හැකි දෙයක් එකන් නුවණින් දකින්න බෑ විශේෂ නුවණ නම් ලෝකෝත්තර මාර්ග ඵල නුවණ ඒකෙන් පමණයි දකින්නේ විඥානං අනිදස්සනම් ඇහැට පේන්නේ නැහැ එත් පඨවිච ආපෝ තේජෝ වායෝ නගාදති. එimhe නිර්වාණය පඨවි කියන පොලොක් නැහැ. වතුරක් නැහැ. ගින්දරක් නැහැ සුළඟක් නැහැ. ඒවා එන්නේ නැහැ තෙන්දේ. වාට යන්න පුළුවන් කමක් නැහැ තෙන්දේ. එතන නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එතන දීගං දීගං කිය රස්සං එත දීගං රස්සං වා අනුන්තුලං සුභා සුභං. දෙක් බවක් නැහැ. කෙටි බවක් නැහැ. සියුම් බවක් නැහැ, ස්ථූල බවක් නැහැ, වටකුරු බවක් නැහැ, සුභ බවක් නැහැ, අසුභ බවක් නැහැ. එතනාමංච රූපංච අශේෂං උපරුජ්ජති. එතන චිත්තචෛතසික වෙන නාම ධර්මත් අවසන් වෙනවා. රූප ධර්මත් එතනින් නවතිනවා. විඥානස නිරෝධයෙන් මේ දීර්ඝ කාලයක පටන් එන අතරක් නෑර උපදින බිඳින විඥාන පරම්පරාව එතෙන්දි නවතිනවා. එතේකම් උපරුජ්ජකෙතින් නවතිනවා. එතකොට මේ කියන චේතනාසික රූප නැමැති සංස්කාර ධර්ම ඔක්කොම සංසිඳෙන බව තමයි සාන්ත පදේ කියලා කියන්නේ. ඉතින් මේ සාන්ත පදයේ ආબોධ කර ගැනීමටයි බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්නේ සීලයක පිහිටා සිටගෙන වීරියක් සීලුණත් උපදවාගෙන සමත භාවනා විපස්සනා භාවනා වැඩුවොත් ඒ අනුව සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි කියන ධ්‍යාන ලබාගෙන විපස්සනා භාවනාවෙන් මේ සියලුම සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම සුභ ලක්ෂණ අවබෝධ කරගෙන මේවා සම්බන්ධ බැඳී තිබුණු බැඳුම් 10ක් තියෙනවා සංයෝජන කියලා. ඒ බැඳුම් 10 සම්පූර්ණයෙන් කඩාදමලා ඒවායින් පෙර වුණා වූ බුදුපතේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළේ ඒ අසංසක ධාතු නැමැති සාන්ත පද නිර්වාණය සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එකේ දේශනාව සඳහන් කළා. ඉතින් අපි මෙතෙක් දීර්ඝ කාලයක් සමා වුණා. අපේ බුදුරජාණන් වහන්සේත් බෝධිසම්භාර පුරණ අතර කාලේ බුදුවරම 512000ක් මුණ ගැහිලා කියනවා. අපි ඒකත් වඩා මුණ ගැහිලා තියෙනවා සංසාර වාසයේ. එච්චර කාලයක් අපි සසර ආව නමුත් අපට බැරි වුණා සාන්ත පදයට සමීප වෙන්නේ. දැන් අපි මේ බුදු සසුන පිහිට කරගෙන සිදු කරන්නේ තිසරණ සමාදානයේ පටන් සෑම කටයුත්තකදීම හිතේ සමත විපස්සනා භාවනා වැඩෙන හැටියට පුරුදු වීමයි. මේකේ ශක්තිය අපට ඒකාන්තයෙන් පිහිට වෙනවා. මේ ශක්තිය අසීමිතයි. අප ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කළ එක චිත්තක්ෂණය. එහෙම නැත්නම් නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියා වචනය ප්‍රකාශ කිරීමෙන් පමණක් කල්ප කෝටි ගණන් අපේ සංසාරේ කෙටි වෙනවා. ඒ කල්ප කෝටි ගණන් කෙටි වෙලා නිවන සමීප වෙනමක් නිසාද අපි තෙරුවන් සරණ ගිය සංසිත අපේ ප්‍රාර්ථනාව නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ ආදියක් නැති අජාති අජරාව්‍ය ආදී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න ලැබේවා කියන සතුටයි. නිසා කරන සෑම කුසලයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්ම අපේ සිතේ දැනෙනවා. ඒ වැරදි නිසා අපි සෙනෙයක් සෙනෙයක් සෙනෙ චිත්තක්ෂණයක් වාසා සංකාරයේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංඛ්‍ය ගණන් කෙටි කර ගන්නවා ඒ දීර්ඝ සංසාරයේ අතරක් නැර යන තින සසර ගමන කෙටි කරගෙන යම් දවසකදී අපේ సంతාන තුල මේ මාර්ගාංග ධර්ම සියල්ල ශක්තිමත් බවටපත් වුණා නම් එදාට අවශ්‍යතා ධර්ම සම්භාර මුදුන් පමුණවාගෙන බුද්ධාවේ මහෝත්තමයන් වහන්සේ ආબોධ කළ ශාන්තපද නිර්වාණ ධාතුවට ඒකාන්තයෙන්පත් වෙනවා. අපේ ශාන්ති නායකයන් වහන්සේ අති දීර්ඝ කාලයක් පෙරවා වූ මේ සමපේපස්සනා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්මයන් පදනම් කරගෙන බෝධි සම්භාර මුදුන්පත් කරගත්තා. බලන්න අර සුමේද තාපස කාලේ තුන්වාස අස සමාපත්තිය වෙයි කියන්නේ එදා තුන්වාසර රහත් වෙන්න පින තිබුණා. නමුත් අපටම අනුකම්පාවෙන් තවත් සාරාසංස කාපලාක්ෂයක් උන්වහන්සේ වෙහසගත්තා බෝධි සම්භාර පුරා ලෝතුර බුදු වෙන්නේ. එසේ දීර්ඝ කාලයක් පෙරූ සමත විපස්සනා භාවනා නු යෝගය තුලින් දිනු කරගත් බෝධි සම්භාරාන භාවයෙන් මෙයින් අවුරුදු 2590කට පෙර බෝමුලාර වැඩිදගෙන මාන පරාජය කොට සාන්ත පද සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. තමන් ලබාගත් සාන්තපද නිවන ලොවට අනුකම්පාවෙන් දේශනා කළා. චතුරාර්ය සත්‍ය නමින් දේශනා කළේ සාන්තපද නිවනට පැමිණීම පිණිසයි. එසා ඒ ධර්මයට අනුව නුවණ මෙහෙයවා වූ සසරදී සාන්තපදේ සඳහා පෙරම් පුරාගෙන ආවා වූ සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන සතර මඟ ඵල පිළිවෙලින් සාන්තපද නිවනට සපත් වුණා. ශාන්තිනායකයන් වහන්සේ සුවිසුද්ධව දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිසා 2500 වසරක් ගෙවිලා මේ ධර්මයේ තුලින් සාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත් ඇතු අනන්තයි. මතු අනාගතයේත් අවුරුදු 2500ක් ඉදිරියට යන්න තියෙනවා. ඒ තාකේ සරුවක්යන් වහන්සේගේ ශ්‍රීමතෙන් දේශනා කළ ලද සුවිසුද්ධ ශ්‍රී සද්ධර්මයේ තුලින් සාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න අවස්ථාව තියෙනවා. එසා අපට මේ කරගන්නා ලද සියලුම ධර්මාමස කුසලයන්ගේ ශක්තියෙන් සීල සමාධි ප්‍රඥා ගුණ අනුවර්ධනය වේවා සමත භාවනා විපස්සනා භාවනා දියුණු කරගන්න ශක්තිය ලැබේවා එමගින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේවා බෝධිපාක් ධර්මයන් පිරේවා එමගින් අපට මේ භවයෙන් භවයට ගෙනාවා වූ 1008 වැදෑරුම් තෘෂ්ණාව ඉවත් කරමින් ශේ කරමින් ඒ බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා ගමන් කළ ඒ සතර මඟ ඵල පිළිවෙලින් ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා සබා ගනිමු. දැන් පින්වත් සෑම දෙනා බලවත් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානයේ සැමිනියා බුද්ධ පූජා බෝධි පූජා ප්‍රවත්වා ශීලයක පිහිටා එවාගේම සුළු වේලාවක සමති විපස්සනා භාවනා ගැනත් එවාගේම මේ සාල්සපදයේ ගැන කෙටි හැඳින්වීමේ දේශනාවකට සවන් දුන්නා. මෙතෙක් වේලා අපේ චිත්තසංතානවල එවාගෙම වැඩි පිරිසක් අද උදේ ඉඳලා අසසී සමාදන්ව භාවනා නියෝගෝ ගත කළා. අවස්ථානුකූලව ධර්ම සාකච්ඡා ආදී යෙදුණා. දැන් මෙතෙක් අප දැස් කරගත්ත මේ කුසල සම්භාරයේ අපවැනි අසංඛ්‍ය අප්‍රමේය ජනතාවකට හිතසුව ක්‍රේස බෝධි සම්භාර පුරා ලෝතුඩා බුදු සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීපාද පත්මූලයේ උතුම් බුද්ධ පූජාවක් වේවා කියලා සිත පහදවා ගනිමු. නවලෝතුරා ධර්ම දාතු ඉදිරියේ ධර්ම පූජාවක්ද වේවා ආර්ය මහා සංඝ රත්නයේ සංඝ පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන් ඉදිරියේ දෙමව්පියන් ඉදිරියේ ගුරු දෙගුරු පූජාවක් වේවා එවාගේම ගෞතම සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කට වැඩි කාලයක් මේ ලෝක ධාතුවේ දිදුලමින් දැබලමින් අපරාජිතව විරාජිතව නිර්වන්ව පැවැත්මට අපරැස් කර ගන්න කුසලයේ හේතු වේවා. එවාගේම සුපේෂණ ශික්ෂාකාමී මහා සංඝරුවනට බුදු සසුන ආරක්ෂා කරමින් ලොවට වැඩසැලසීම සඳහා අප කරන මේ කුසල සම්භාරයේද ආශිර්වාද පූජාවක් වේවා. නමින් අභාව අප්‍රාප්තමෝක්ෂයේ ගුරුවර බන්දු මිත්‍රාදී සිළු ඥාතීන්දද මේ කුසලානුභාව බලෙන් සුගති සැප සිද්ධ වී පැතෝ බෝධි වලින් සාන්ත අමා මහ නිවන් සෝමත් වේවා ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයේ මෙතින් අනුමෝදන්ව දිව්‍ය ආයුෂ්මාදයෙන් වැඩෙත්වා සම්බුදු සසුනට බෞද්ධ ජනතාවටම අසඟරුවනටද මේ පින්වත් සමතද දේව ආරක්ෂාවද සලසා දෙත්වා ප්‍රසූ බෝධි වලින් කාන්ත නිවන් සුව ලබත්වා හිතායතනදා සෑම සත්නකද මේ කුසලයේ නොවේ ලෝතුරා සූපිනිසේ හේතු වේවා අප සෑම දිනකට මෙකින් දෙලින් මේ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කර ගැනීම සඳහා ආවසයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් අභිවෘද්ධියක් වේවා කායික මානසික සැලසෙල්ල වැඩේවා ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා මෙලවජ සම්ලව ජයගෙන කෙලතුන් ජයගෙන ආත්මය ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිමේ සැනසේ පැමිණවදාළ අසංකත ධාතු සංඛ්‍යාත සාන්ත පද නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං තිරං රක්ඛන්තු ත්වං සදා අස්මින් විහාරේ චාරාමි අධිවස්ථාච දේවතානුනු දිත්වා නිමං පුඤ්ඤං රක්ඛන්තු ජින සාසනං එත්තාවතාචේ අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා දානං දදන්තු සන්දාය සීලං රක්ඛන්තු සම්මදා භාවනා විරතාන්තු ගච්ඡන්තු දේවතා ගතා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 හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදන්නේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවන් හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවන් හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි හිමාය කම්මානුදම් පටිපත්තියා සංඝං පූජේමි අද්ධායිමාය පටිපත්තියා ජාති ජරා මරණං පරිමුච්චිසාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූයි පඤ්ඤතතවතේ කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමනේ ධම්මේ සම්දිච්චිකා කාලිකේ කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ පුඤ්ඤක්ඛෙත් අනුත්තරේ සාදු සාදු සාදු මෙතෙකින් අප රැස්පත් කරගත් අසීමිත කුසල සම්භාර ධර්මය මෙම ස්ථානයේ වැඩෙන්න පූජනීය මේ ස්වාමීන් වහන්සේ දෙනමට වාගේම විජිත ස්වාමීන් වහන්සේට අනන්ත ගුණ ඇති මහා සංඝ රත්නයටත් අනුමෝදන් කරමින් දස පුණ්‍යක්ඛ්‍ය වස්තු පිරිනැසේ වන්දනා කරමු. ඕකාස වන්දාමි භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මම වන්දනා කරමි මයා කතං කුඤ්ඤං සාමිනා අනුමෝදිතම්බං මා විසින් රැස් කර ගන්නා ලද පින ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වනසේක්වා සාමිනා කතං පුඤ්ඤං මයිහං දාසම්බං ස්වාමීන් වහන්සේලා වැස්සරගත් පින මට දෙනසේක්වා සාදු සාදු අනුමෝදාමි සාදු සාදු අනුමෝදන් වෙමි ඕකාසද්වාරත්තයේන කතං සම්බං අච්ඡයං කනතේ භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මාගේ තුන්දොලින් සිදු සියලු පමාවරදට සමාවනසේක්වා ඕකාසකමාමි බන්තේ අවසර ස්වාමීන් වහන්සේ මමද සමාවෙමි සාදු සාදු මහා සංඝරත්නය වෙනුවෙන් අපි සමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා දිනපතාම මට නිවන් මාර්ගය ආගන්න නිරෝගී සුව චිර ජීවන දීර්ඝාස ලැබේවා සාම්ප්‍රදායික ස්වාමි සංකප් නිදිමින් පාලනය කුඩා ගන්න ලැබේවා ප්‍රකෝ බෝධියෙන් ලෝකෝත්තර නිර්වාණ ආගමනයේ තේ සත්‍යත්‍ය ආශිර්වාද වේවා කියලා අපි ආශිර්වාද කරනවා අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාත චායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සංග සම්පatti මෙවත අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ජතු Thank you. ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ